ත්‍යාගවන්තකම කියනකොට කර්මේ සහ කර්මඵලය අදහගෙන හෝ අනුකම්පා බුද්ධියෙන් තමසතු වස්තුව තව කෙනෙකුට දීම ත්‍යාග වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒ ත්‍යාගය තමයි දස පාරමිතා පුරනකොට දානං සීලං චනෙක්ඛම්මං පඤ්ඤා විරියන පංචමං ආදී විදියට දස පාරමිතාවේ දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා වගේ යනකොට ත්‍යාගයෙන් තමයි පටන් ගන්නේ. ගිහි විනය නැත්නම් ගිහි ශාසනය ගන්නකොට දාන සීල භාවනාවෙන් තමයි පටන් ගන්නේ. නමුත් පූර්ණ කාලින භාවනා කරන පැවිදි වුණාට පස්සේ ත්‍යාගය ගණන් ගන්නෑ. දානෙ නෙමෙයි පටන් අරගන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් දානය නමකින් සඳහන් නොවුනට එතන ධර්ම දානයක් වශයෙන් ඊට වඩා උසස් දෙයක් ගැන කතා කරනවා. ඒ නිසා මේ ඡාග කියන වචනේ අපිට සලකනකොට ත්‍යාගය දානය අනුකේදී අනුකම්පාවෙන් දෙන දේ ගැන කතා කරනකොට අනුකම්පා බුද්ධිය නිසා යමෙක් යමෙකුට යමක් දීමත් ඒ වගේම කර්මేశා කර්මඵලය අදාහගෙන දීමත් කියලා මේ දෙක තමයි ත්‍යාගයකට කෙනෙක් හේතු ඊට පස්සේ මේ ඒ සඳහා උපයෝග කරගන්න දාන වස්තුව ගැන බලනකොට හරි විවිධාකාරයි. ඒකෙදි මේ ගිහියෙක්ගේ දාන ශීල භාවනා ගැන කතා කරනකොට ඒ සඳහා ගිහියන් ගන්න උපකරණ මෙවලන් කටලෙට තමයි මේ දස දාන වස්තු කියලා කියන්නේ. ඒවට කියනවා අන්නපානං කරන් වත්තං මාලා කන්ද විලීපණ ආදි වශයෙන් කෑම බීම ඉඳුන් හිටුන් මල් ගඳ විලවුන් යාන වාහන ආලෝක පූජාවල් වගේ දේවල් දස දාන වස්තු වලට ගැලපෙනවා. මේවට තව නමක් සඳහන් කරනවා ආමිෂ දාන කියලා. මේ ආමිෂ දාන ප්‍රත්‍ය කරගෙනයි ඒ කෙනෙක් ජීවිතේ පවත්වන්නේ. කැම බීම ඉදුම් හිටුම් එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් බෙහෙත් පිළිකර කියන මේ හතර තමයි කෙනෙකුගේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල්. ඒකට කෙනෙක් තව කෙනෙකුට ඒ දේ සපේනවා. එතකොට ඒවා දස දාන වස්තු බාටපත් වෙනවා. නමුත් සර්වචත්තනාංශයේ මේ දාණය ගැන කතා කරනකොට සඳහන් කරලා තියෙනවා ධම්ම දානං, සබ්බ දානං, ජිනාති කියලා ඒ දස දාන වස්තු දෙනවට වැඩිය ධර්ම දාණය දෙනවා නම් ඒක බොහොම ශ්‍රේෂ්ඨයි. එහෙම නැත්නම් දානයන් අතර ශ්‍රේෂ්ඨයි කියන. ඒ නිසා පූර්ණ කාලීන භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් අපි කියනවා අරණ්‍යගත හෝ වන භාවනා කරන සංඝයා වහන්සේ නමක් අර දස දාන වස්තුවට ඇලෙන්නේ ඊට වැඩි එහා තිබිච්ච මේ ධර්ම දාණය තමයි ඉස්සර කරගෙන යන්නේ. එනිසා සංඝයා වහන්සේ නමක් විදිහට නැත්නම් භාවනා කරන කෙනෙක් විදිහට ඇලි ගලි මේ දානීයදී ගත කරනවා කියන එක එච්චරම නම්බුවක්. වෙන විදිහකට කියන්න පුළුවන් අපි වරකම් කරනවා දන් දෙනවා කියන එක හොඳ නරක දෙක වශයෙන්. වරකම් කිරීම හොඳ නෑ සමාජ විරෝධී. තමන්ගේ දෙයක් කවුරුහරි වරකම් කරනොත් තමන් කැමති නැතුව වගේ කාගේ දෙයක් වරකම් කරුවත් ඒක හොඳ නෑ. ඒ වෙනුවට ත්‍යාගය කියලා කියන එක නන්නා දුන්න කෙනෙකුට ධාර්මිකව තමන් උපයාගත් දෙයක් දෙන එක. මේ දෙක මේ හොඳ නරක දෙක තේරුම් ගන්න මේ ස්වභාවට එච්චර අමාරු නෑ. මේ ස්වභාව හොඳට ඕම පිළියර ගන්නවා. හොරකම් කිරීම හොඳ නෑ. ඒ වෙනුවට දාන දිනේ කොහොඳයි. ඊට පස්සේ ආමිෂ දානේ සහ ධර්ම දානේ කියන දෙක ගත්තාම ආමිෂ දානේ හොඳයි ධර්ම දානේ වඩා හොඳයි. අන්න ඒකෙදි හොඳ දැනටමත් තීරුම් අරගෙන දාණයට පෙළඹිච්ච කෙනෙක් ආමිෂ දාණයට පෙළඹිච්ච කෙනෙක් ඒ ආමිෂ දාණයට වඩා උතුම් වූ ධර්ම දානමේ පින්කමකට සම්බන්ධ වෙනවනම් එයා හොඳින් වඩා හොඳ වෙන්කර හඳුනා ගැනීමේ දක්ෂතාවය ඇති කෙනෙක් වෙනවා. වෙන විදිහකට කියනවනම් මේ දාණය ආධ්‍යාත්මික ජීවිතය ගත කරනකොට පරිණාමයකටපත් වෙනවා. එන්නේ එන්නේ වඩා හොඳ දෙයින් හොඳ දේ ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන තමයි යන්නේ. ඉන්නේ අන්නේ වේගී වෙලාවල් වලදී වඩා හොඳ දේ තියේදී හොඳ දේ ඇලෙනවා නම් ඒක මෝඩකම්. ඒක Taman හම්බෙච්ච ජන සම්පත්තිය පන්න හැරීම. ඒක නිසා විවේචනය කරන අදහසකින් නෙමෙයි මතක් කරන්නේ සිවුර පුරවගත්තට පස්සේ දානයක් නැහැ. යුරපව ගත්තට පස්සේ ආමිෂ දානයක් නෑ. එතකොට වෙන්නේ ආපසු යamak. ඊට පස්සේ කරන්න වෙන්නේ ඒ ආමිෂ දානේ වෙනුවට නිර්ආමිෂ දේ එහෙම නැත්නම් සද්ධර්මයට සම්බන්ධ වෙලා කරන දේවල් ඒ භික්ෂුවට යෙදෙන භික්ෂු කරන්න ඕනේ. ඒක නිසා මට මතකයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ කාලේ ලොකු සංසේ කියනවා සංස්කෘත ශ්ලෝකයක් කියනවායි කියලා මේ සංඝයා වහන්සේලා මේ පින්කම් කරන්නේ දන් දෙන ආදී පින්කම් කරන එක එළුවන්ගේ රණ්ඩුවක් වගේ කියනවා. එළු ගාලක එළුව ප්‍රධාන එළුවෙක් ඉන්නවා. ඒලෝ හරි කේසර සහිතයි හැම විටම නායකත්වයේ දක්මේ මේ පිටිසට නායකත්වය දෙනවා. මේක නාකි වේගන එනකොට ඊගාවට ඉන්න එළුව නායකත්වයේ සඳහා සටන් කරනවා. සටන් කරන එනකොට අර දෙවෙනි එකාගේ කේසර වෙන වෙලාව වැඩිම අර අනිත් එකත් එක්ක කරන්න බෑ. හරි ලස්සනයි උඩ පැනගෙන අන් දෙක පොම්බගෙන ළඟට ගිහිලා ඔළුවට ඔළුව තියලා යනවා යන්නේ. ගහ ගන්න වගේ යනවා. ඔළුවට ඔළුව තියලා යනවා. මේ හාමුදුරන්ගේ පින්කමුත් එළු හඬුවක් වගේ එන විශාල ගෝසාවක් කියන ඉවර වෙනකොට ගන්න දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ මොකද ත්‍යාගය තමයි. මේක ඇති දෝෂයක් නෑ. නමුත් ඊට වැඩි හොඳ යමක් කර හැකිව තිබියදී අර සාමාන්‍ය එදිනදා කටයුතු කරන අමුදරුවන් රකින්න පෞල් වග කීම ඇති කෙනා කරන ත්‍යාග වැඩ මේ වැඩ කරන්න ගියොත් මෙතන මේ ත්‍යාගයේ තියෙන ආශ්චර්ය අద్భుත ගතියක් නැහැ ඒක. එතන තියෙන්නේ වඩා හොඳ තිබ්බිදී හොඳ අල්ලගන්නවා. ඒ නිසා මේ යෝගාවචරයොත් දාන කටයුතු වලට පෙළඹෙනකොට ඩොක්කක් අනින්න වෙනවා. මතක තියාගන්න ඕනේ අපි අර ගෙන ආපු මෙතෙන් ආගමට පෙළඹිච්ච ධර්මයට පෙළඹිච්ච ත්‍යාගේ නරක දෙයක් නෙවෙයි අද හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ ආමිෂ දාණයට වඩා මහත්ඵල මහානිශංස දෙන වඩා හොඳ දෙතියෙදී අපි මේ අර දාහනි අල්ලගෙන දඟලනකොට ආමිෂය අල්ලන දඟලන්න ගියාම ඒකෙන් ආදර්ශය හොඳ නැහැ. ඒක සතියට හොඳ නැහැ. තමන් කරන යෝග ජීවිතයට හොඳ නැහැ. ඒක නිසා අපි කිව්වොත් පූර්ණකාහන භාවනාවකදී ඉන්න වෙලාවක් වගේ වෙනකොට ඒ වගේ දේවල් වලට කාලය නාස්ති කරලා ගත්තොත් ඒක දාණේ තමයි ඇත්ත තමයි. නමුත් වඩා හොඳ දෙයක් එකෙන් බාධා වෙන්න නිසා එතනදී ආමිෂ දාණේ වගේ දේවල් හොඳ දෙයක් විදිහට ගණන් ගන්නවා. ධර්ම දාණය වඩා හොඳ දෙයක් විදිහට ගණන් ගන්නවා. ඒ නිසා හැකි හැම වෙලාවකම ධර්මයේ අහන්න ධර්මයේ සාකච්ඡා කරන්න යනවා මිස අර දාන ආමිෂ දාණයෙන් කුසල කිරීම වගේ දේවල් පුළුවන් තරම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඉතින් ඒ අතින් බලනකොට සමහර විටක යම් අර්ථයකින් මේ පිනපව සහ කුසල අකුසලයේ කියලා දෙක අතර වෙනසක් මෙතන කියවෙනවා. පිනපව දෙක වරණම් කරන වෙනකොට දන් දෙක ගැන කීතයි. කුසලයේ කියලා කියන්නේ ආමිෂ දාණය දෙනවට වැඩිය ධර්ම දානයකට පෙළඹෙන එක වඩා කුසලතාවයක්. ඒක නිසා පින්පව් දෙක සංසාර වටේ දියුණු කරන්න උදව් කරන අතර කුසලය සංසාරයෙන් ගැලවී යාමට උදව් කරන ධර්මයක් කියලා කියනවා. හැබැයි මේක හැමතැනම මේ විදිහට හිටින්නේ සමහර තැන්වලදී සරුවත්න දේශනාවෙත් පින්පව කුසලයේ අකුසලයේ කියන එක සමාන වචන විදිහට තියෙනවා. නමුත් අපි මේ විදිහට ගත්තොත් අපිට හැම වෙලාවෙම හිත උනන්දු කරගන්න කාරණාවක් තියෙනවා. අපිට හැම වෙලාවකම වඩා හොඳ දෙයකට යන්න කාරණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ත්‍යාගය කියන එක දුසිල්වතා සුසිල්වතෙක් වීමදී හොරකමක් ඇහැටලා දාන දේ. ඊට පස්සේ දාන දෙනකොට ආමිෂ දානවලත් මේ හත්කාල කුමාරයාගේ තිබුණු දක්ෂකම තමයි තමන් යමකට ප්‍රියද ඒ දේ දෙනවා.